අපේ බුදුහාමුදුරුවෝ දෙවන කොටස කතෘ තුසිත රාජපක්ෂ ප්‍රංශය පසුගිය කොටසෙහි සඳහන් වුණේ අප මහා බෝසතාණන් වහන්සේගේ අවසාන ස්ත්‍රී ආත්මයයි සලකන රූපාවතිය නොහොත් ඉති කුමරියගේ කතා පුවතයි. අද එතැන් සිට මාගේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් හට নমස්කාර වේවා. සාදු සාදු සාදු. සුමේද තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා. দূරේ නිධානය. দূරේ නිධානය, අවිදූරේ නිධානය සහ සන්තිකේ නිධානය වශයෙන් අප සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නියත විවරණ කාලයෙහි සිට පරිනිර්වාණය දක්වා වූ කාලය තුල වූ කතාපුවත් කොටස් තුනකට බෙදා දක්වනවා. দূරේ නිධානය කියලා කියන්නේ නියත විවරණ ලැබූ දීපංකර බුදුරජාණන් වහන්සේගේ ආත්මභාවයේ පටන් තුසිත දෙව්ලොවෙන් චුත වූ කාල පරිච්ඡේදය දක්වා වූ කාලය තුල සිදු වූ කතා පුවතයි. තුසිත දෙව්ලොවෙන් නික්ම ඇසතු බෝමුල බුදු වීම දක්වා වූ කතා පුවත අවිදූරේ නිධානය හෙවත් නුදුරු හේතුව වශයෙන් හඳුන්වනවා. සන්තිකේ නිධානය වශයෙන් හඳුන්වන්නේ යම් තැනක බුදුරජුන් වැඩ සිටියාද ඒ ඒ තැන්වල සිදු වූ කතා නිධානයයි. ඔබට දැන් කියා දෙන්න උත්සාහ කරන්නේ ඒ දීර්ඝ නිධාන කතාපුවතේ පළමු කොටස වන দূරේ නිධානයයි. මේ සඳහා කොතරම් කාලයක් යයිද ඒ සඳහා මම කොතරම් දක්ෂ වේද යන කරුණු තවමත් අවිනිශ්චිතයි. ඒත් යම් කරුණක් පමණක් නිශ්චිතයි. එනම් ඔබ මේ කතාව මුල සිට අග දක්වා සංයමයකින් යුතුව කියවනු ලැබුවහොත් පළමු සෝතාපට්ටි අංගය වන බුදුන් කෙරෙහි ඇතිවන අචල ශ්‍රද්ධාවට යම් පමණකින් පත්වන බවයි. මේ රසවත්ව කියවිය හැකි ගලාගෙන යන බෝසත් චරිතාපදානයක් මෙන්ම අධ්‍යාපනය සඳහාද අවශ්‍ය තැන්වල යම් යම් කරුණුද ඇතුළත් කිරීමට සිත කීවා. උදාහරණයක් වශයෙන් දශාකාර ශබ්දයෙන් තොර නො වූ අමරාවතී නගරය යනුවෙන් කී මොනවද මේ දශාකාර ශබ්ද යන්න පැහැදිලි කිරීමට දන්නා අයුරින් උත්සාහ කරනවා. ඒ කතා රසයට බාධාවක් වුවත් නොදත් දේ දැනගැනීමට උපකාර වේවි. සුමේද තවසා ලොව පහළවීම. මහා කල්ප ලක්ෂයක් අධික කොට ඇති සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර දැකුම් කලු මනරම් වූ දශ ශබ්දයකින් තොර නො වූ ප්‍රනීත ආහාරපානයෙන් යුත් අමරවතී නම් නුවරක් වුණා. දශවිද ශබ්ද 1. ඇත් හඬ 2. අස් හඬ 3. රිය හඬ 4. බෙර හඬ 5. මිහිඟු හඬ. හය වීනා හඬ. හත කවි ගීත හඬ. අට සක් හඬ. නමය රත හඬ. දහය. කමින් බොමින් අල්ලාප සල්ලාපයේ යෙදෙන හඬ. ඒ නගරය සියලු නගරාංගයෙන් යුක්තයි. සියලු කර්මාන්ත ඇති සත්රුවනින් සමන්විත වූ නොයෙක් දේශවලින් පැමිණි නොයෙක් වෙස්ගත් ජනයාගෙන් ගැවසීගත් අමරවතී නම් නුවර දෙව්නුවරක් මෙන් සමුර්ධ වී විශේෂයෙන්ම පින්කම් කරන්නවුන්ට නිජ භූමියක් වුණා. ඒ අමරවතී නුවරෙහි නිදන් කළ කෝටි ගණන් නොයෙක් ධනය ඇති බොහෝ ධනධාන්‍ය ඇති වේද මන්ත්‍ර දන්නා ත්‍රිවේදයේහි පරතරට පැමිණි ග්‍රන්ථ දසදහසකින් යුත් ලක්ෂණ ශාස්ත්‍රයේහිද ඉතිහාසයේහිද ස්වකීය බ්‍රාහ්මණ කුල ධර්මයෙහිද පරතරට ගිය සුමේධ නම් බමුණෙක් සිටියා. ඔහු මව්පිය දෙපසින්ම කුලවත්. ඒ කියන්නේ පිරිසුදු මව් කුස ඇති සත්කුල පරපුර දක්වාම කුලය නිසා නිന്ദා නොලබපු තැනැත්තෙක්. ඔහුගේ රූප ස්වභාව දුටු දුටුවන් වසඟ කරවන සුළුයි. ඔහු අනිත් ශිල්ප ඉගෙන නොගෙන ඉගෙනගත්තේ බමුණු දහම පමණයි. එබැවින්ම ඔහු බමුණු ධර්මයෙන් එහා ගිය පඬිතයෙක් වුණා. ඒ සුමේද පඬිතයාගේ දෙමව්පියන් කුඩා කලම මිය ගිහින්. නිසි වයස පැමිණි කල ඔහුගේ භාණ්ඩාගාරික ඇමති ලේකම්පොත ගෙනවිත් කුමරුණී මෙපමණ මවට අයත් ධනයය. මෙපමණ පියාණන් හට අයත් ධනයය. මෙපමණ මුතුන් මිත්තන් හට අයත් ධනයය. මෙය පරිභෝග කළ මැනවි. යනුවෙන් කියන්නට වුණා. හරිම පුදුමයි පාරමිතා ශක්තිය. ඔහු එයින් වසගයට පත් වුණේ නැහැ. ධනය, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා, දැසිදස්සන් මේ සියල්ලම මහා සැප සම්පත් ලෙස පෙනුනට දුක් කෙලවර කිරීමට බාධාවක් වනවා මෙන්ම දුකින් පෙළීමට රෝග නිධානයද වන බව දකින්නට වුණා. ඔහු එකවරම භාණ්ඩාගාරිකට පිළිතුරක් ලබා දුන්නේ නැහැ. නිහඬ වුණා. අද රාත්‍රිය තීරණයකට එළඹිය යුතුය යන සිතිවිල්ලෙන් නිහඬවම එතැනින් ඉවත් වුණා. එදින රාත්‍රිය නිසක වශයෙන්ම සුමේද පඬිතුමාට නොහොත් අපගේ බෝධිසත්වයන් වහන්සේට දීර්ඝ රාත්‍රියක් වන්නට ඇති. ඔහු කලේ නිදන කාමරයට යාම වෙනුවට මාලිගාවේ ඉහළම මාලයේ ඇති නිසල කුටියකට පිවිස පලක් බැඳ සිටීමින් මෙලෙස සිතන්නට වීමයි. මාගේ දෙමාපියන් මෙතරම් ධනයක් රැස්කොට තිබුණත් මරණයෙන් මෙලොව හැර යාමේදී කිසිවක් ගෙන යාමට නොහැකි වී තියෙනවා. සියල්ලම අතහැර ගිහින්. එසේනම් මෙම ධනය රැස් කිරීමේ සුරකීමේ ඵලය කුමක්ද? ඒ සඳහා වැය කරන කාලය මරණයත් හා සමග ගෙනයා හැකි ධනයක් රැස් කිරීමට යොදවන්න ඕනි. ඒ විතරක් නොවේ. මෙම ජීවිතයේ ඉපදීම, ලෙඩවීම, වයසට යාම, මරණය යන මේ උවදුරන් ස්වභාව කොටගත්තක්. එසේනම් මේ පිටු දැකිය හැකි ධර්මයක් වේද? එය සොයා යා යුතුය. හරියටම එය මේ වගේ දෙයක්. දුක තිබේ නම් එයට ප්‍රතිපක්ෂව සැප තියෙනවා වගේ උණුසුම ඇතිකල්හි සීතලද ඇතිසේ පාපය ඇතිකල්හි කුසලයද ඇතිසේ මේ සියලු දුක් ගෙන දෙන ඉපදීමක් ඇත්ද එයට ප්‍රතිපක්ෂව සියලු දුකින් තොර නොඉපදීමක්ද නිවනක්ද තිබිය යුතුයම බවයි එසේම අසූචියෙන් ගිලුණු මිනිසෙකු පිරිසුදු ජලාශයක් දැක්ක වත පිරිසුදු කර ගැනීමට එහි නොයන්නේ නම් එය ජලාශයේ දෝෂයක් නොව ඔහුගේම දෝෂයක් වන්නාseම රෝගී වූ මිනිසෙකු ඒ රෝගය සුව කළ හැකි වෛද්‍යවරයා වෙත නොයන්නේ නම් ඒ වෛද්‍යවරයාගේ වරදක් නොව ඔහුගේම වරදක්සේම කෙලෙස් රෝග දුකින් පෙළෙන පුරුෂයා ඒ රෝග දුකින් මිදෙන නිවන් මඟ දක්වන ගුරුවරයා වෙත නොයන්නේ නම් එය ගුරුවරයාගේ වරදක් නොවන බව සිතා මෙලෙස නොයෙක් උපමා උපමේයන් සිහියට නගමින් සිත සකසා ගනිමින් ඒ මහා නෙක්කම්ම නික්ම යාමට තීරණය කරනු ලැබුවා ගිහිගෙයින් නික්මීම. මෙසේ සිතමින් සියලු වස්තුකාමයන්ද රාගාදී ක්ලේශකාමයන්ද අතහරිමින් ඔහුටවත් සිතා ගැනීමට බැරි තමා සතු ප්‍රමාණ කළ නොහැකි අපමණ ධන සම්පත් දුගී මගී යාචකයනට දන් දෙන්නට නියම කොට ඒ මනරම් අමරවතී නුවරටත් මාලිගාවටත් සමුදුන්නා ඒ ഘോഷාකාරී අමරවතී නුවරට සමුදී හිමවත පාමුල ඇති ධම්මික නම් පර්වතයට පිය නගන්නට වුණා. මෙතෙක් කලක් අතට පයට ලැබුණු සියලුම සත්කාර වෙනුවට තමා විසින්ම සියල්ල සපයාගත යුතු බව මතක් වෙන්නත් ඇති. එහෙත් දුක කෙලවර කිරීමේ සතුට ඒ සියලු අභියෝගයන් ඉවතලන්නත් ඇති. දැන් ඔබට පෙනෙන්න ඕනේ බෝසත්වරයෙකුගේ සෑම ආත්ම භවයකම දසපාරමිතා එකක් නොව දානය, ශීලය, නෙක්ඛම්මය, පඤ්ඤා, විරිය, කාන්ති, සච්ච, අදිඨාන, මෙත්තා, උපේක්ඛා ආදී වශයෙන් සියල්ලම වගේ වැඩෙන ආකාරය සක් දෙවිඳුගේ අසුන රත්වීම සහ මනරම් ආරණ්‍යයක් මැවීම. මේ සියල්ල මෙසේ සිදුවෙද්දී ශක්‍ර දෙවිඳුගේ ආසනය උණුසුම් වන්නට වුණා. ඒ ඇයිදැයි විමසා බලද්දි තමයි සුමේද කුමාරයාගේ ගිහිගෙන් නික්මීම දකින්නට ලැබුණේ. සක් දෙවිඳුගේ සිත ප්‍රීතියෙන් පිනා ගියා. ඒ මතුබුදු වන තවත් බෝධිසත්වයෙකුගේ ප්‍රථම නියත විවරණ සඳහා ගිහිගේ නික්මීම සඵලවීම යන කාරණය දැකීමෙන්. එහෙත් අනේක විදි සැපසම්පත් මිඳමින් ගත කළ රජමාලිගයකින් නික්ම කිසිත් හවුහරණක් නැති මහා වනයක් වෙත යන මෙම ඓතිහාසික ගමනට උදව් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් මෙන්ම තමන්ගේ යුතුයකමක් ලෙසද වැටහුණා. දෙව් රජ තව මොහොතක්වත් ප්‍රමාද වුණේ නැහැ. ඒ මොහොතේම විශ්වකර්ම දෙවිපුත් එහි කැඳවනු ලැබුවා. ඉන්පසු සුමේද පරිතුමා ආරණ්‍ය ගතවීම සඳහා ගිහිගේ නික්ම හිමවතෙහි ඇති ධම්මික පර්වතය වෙත පියනගන බවත් ඔහුට වාසය කිරීමට සුදුසු ආරණ්‍යයක් තනා දෙන ලෙසටත් නියම කරනු ලැබුවා. බෝසතාණන් වහන්සේ ධම්මික පර්වතය වෙත ගමන් කරනා කාලය අතරතුර සක්දෙවිඳුගේ අනපරිදි විශ්වකර්ම දෙවියන් විසින් සිත්කලු අසපුවක්ද ආරක්ෂා සහිත පන්සලක්ද මනරම් දෝෂ පසකින් තොර සක්මන් මළුවක්ද මවනු ලැබුවා. මෙම අසපුව මවන ලද්දේ අභිඥා බලය සහ විපස්සනා බලය ලබා ගැනීමට සුදුසු ලෙසම කියලයි දේශනාවේ තියෙන්නේ. සක්මන් මළුවක ඇති දොස් පස. 1. තද බව සහ විසම බව. එම නිසා සක්මනේ ගමන් කරන්නාගේ පාරිදේ. සිතෙහි එකඟ බවක් නොලබයි. කමටහන සඵල නොවේ. දෙක. ඇතුළත ගස් ඇති බව. සක්මනය ඇතුළත හෝ මැද හෝ කෙලවරේ හෝ ගසක් තිබීමෙන් අමතක වීමකින් හෝ නලලෙහි හෝ හිසෙහි ගැටීමෙන් කමටහනට බාධා ඇතිවිය හැක. 3. කැලෑවෙන් වැසුණු බව. තන ගස්වැල් ආදියෙන් ගැවසුණු සක්මනෙහි සක්මන් කිරීම නිසා උරග ආදී සත්තු පෑගීමෙන් ඔවුන් ජීවිතක්ෂයට පත්වීම වගේම ඔවුන් දෂ්ට කිරීමෙන් විපතට පැමිණීමද විය හැක. 4. ඊතා ලුහුඬු බව. රියනක් හෝ රියන් භාගයක් පමණ පලිලින් යුතු සක්මනෙහි සක්මන් කරන්නෙකුගේ পায় පැටලීමෙන් නිය, পায় හෝ ඇඟිලි බිඳිය හැකිවීම. 5. ඊතා විශාල බව. ඊතා විශාල සක්මනෙහි සක්මන් කරන්නා ඔබ මොබදුවයි. සිතෙහි එකඟ බවක් නොලබයි. මෙම දෝෂ පහෙන් තොර වූ සක්මන් මළුවක්ද මවා බෝසතාණන් වහන්සේගේ පැමිණීමට පෙරාතුව විශ්වකර්ම දේවරාජෝත්තමයාණන් වහන්සේ අතුරුදහන් වුණා. අසපුවෙහි අලංකාරය හිමවතෙහි පැවති ධම්මික පර්වතය කොහොමත් ස්වභාව සෞන්දර්යයක ශ්‍රේෂ්ඨත්වය පරිවාර කොට වැජඹුණ අති රමණීය නිර්මාණයක් එම රමණීයත්වයට දිව්‍යමය පහස ලබා දෙමින් නිමවුණ ඒ අසපුව පසකින් සක්මනද ඒ සක්මන වටා මලින් හා පලින් පිරුණු ගස් පිළින් සැදුම්ලත් සිත්කලු ජලාශයන්ද දරුණු සිව්පා බියජනක පක්ෂී ආදීන්ගෙන් ආරක්ෂා වීමට ආරක්ෂක පවුරු හා කාය විවේකාදියට යෝග්‍ය විසිතුරු සක්මන් මළුවේ දෙකෙලවර එල්බ සිටින පුවරුද හිඳීම සඳහා සක්මන මැද සමතලා ශිලා පුවරුවකින්ද සමන්විත වුණා. ඒ විතරක් නොවේ. ඒ අති රමණීය දිව්‍යමය ආරාමය තුල තවුසන් සඳහා අවශ්‍ය දලවැහැරි සිවුරුද පැන් තාලි, පැන් කල, ගිනි හලෙහි අඟුරු, කබල් දර ඇතිරිලි ආදී තවුස් පිරිකර සියල්ල මවා තිබුණා. ඒ වගේම ඇතුළුවන ප්‍රධාන දොරටුව අසල පුවරුවක යම්කිසි කෙනෙක් පැවිදිවනු කැමැත්තේ නම් මෙම තවුස් පිරිකරගෙන පැවිදි වේවා. යනුවෙන්ද සටහන් කිරීමට විස්කම් දේපුතු අමතක කළේ නැහැ. සුමේද පණ්ඩිතයෝ හෙමින් හෙමින් දියවැල් ඇසුරු කරමින් පර්වත මුදුනට පියනැග්ගේ මංමුලා නොවීමට වග බලා ගනිමින්. ඔහු මෙසේ තම වාසභවනට සුදුසු තැනක් සොයමින් සිටියදී මෙම දිව්‍යමය අසපුව මුණ ගැසුනේ දිව්‍යමය ආනුභාවයෙන්ම වෙන්න ඇති. පසෙකින් ගලා යන දියපහර වනමල් වලින් ගහන වෘක්ෂලතා පළවැල පිරුණු ගස්වැල් මැදින් ඒ මනරම් අසපුවට වැටී ඇති කුඩා අඩිපාරදිගේ ගියේ සිතේ ඇතිවුණ ප්‍රීතියෙන්. මනහර කැටයමෙන් යුතු ඒ විශාල දොරටු විවර වී තිබුණත් කිසිවෙක් පෙනෙන්නට නැති බව දැනගත්තා. කිහිප වතාවක්ම තට්ටු කළත් කිසිම ශබ්දයක් නැති බැවින් හිමින් හිමින් සක්මන් මළුව වෙත පියමැන්නේ සක්මනින් සිටිනවාද කියා සොයා බැලීමට. එහෙත් සක්මන් මළුවේ අතුරා තිබූ රිදී පැහැති වැලි මත කිසිම පා සටහනක් නැහැ. ඔහු නැවතත් අසපුව වෙත පියමැන්නේ මෙම වාසභවනයේ වාසය කරන පැවිද්දන් ගමට පිඬු සිඟා ගොස් ආපසු වෙහෙස නිසා පැමිණ පන්සල ඇතුලේ ඇති යැයි සිතමින්. බොහෝ වේලාවක් ප්‍රධාන දොරටුව අසල සිට කිසිම ශබ්දයක් නැති නිසාම ආරාමය තුලට ඇතුළු වුණා. ඇතුළු වන විටම විශ්වකර්ම දෙවියන් විසින් පුවරුවක ලොකුවට සටහන් කර තිබූ සටහන නෙත ගැටුණා. යම් කිසි කෙනෙක් පැවිදි වෙනු කැමැත්තේ නම් මෙම තවුස් පිරිකරගෙන පැවිදි වේවා. එය දුටු විගස මේ සියල්ල තමා වෙනුවෙන්ම පිළියෙල වූ බව පසක් වීමට ඔහුට වැඩි වේලාවක් ගත වුණේ නැහැ. ඔහු ඒ චීවරය දෙසත් තම කසී සලු දෙසත් මාරුවෙන් මාරුවට නෙත යවනු ලැබුවා. සසර පුරුද්දටද කොහෙද තමා හැඳ සිටි කසී සලු පිළිවෙල දෝෂ නවයකුත් චාම් චීවරයෙහි ඇති දොළොස් ආකාර ගුණාංගත් පෙනෙන්නට පටන් ගත්තා. දෝෂ නවයකින් යුතු සලුව අතහැරීම. 1. වටිනා බව. 2. ස්ත්‍රී ආකර්ෂණය. 3. පරිභෝගයෙන් ඉක්මනින් කිලිටි වීම. 4. පරිභෝගයෙන් දිරාපත් වීම. පහ. නැවත සොයා ගැනීමට අපහසු බව. 6. තවුස් පැවිද්දාට නොසරුක් බව. 7. සතුරන්ට නොගත හැකිසේ ආරක්ෂා කළ යුතුය වීම. 8. සිරුරට ආභරණයක් වීම. 9. උරහිසට අධික බර බව. දොළොස් ගුණයකින් යුත් සිවුර. 1. මිල අඩු බව, සුන්දර බව, කැප බව. 2. සිය අතින්ම කළ හැකි බව. 3. පරිභෝගයේදී හිමින් කෙලිටි වීම. සෝදන කල ප්‍රමාදයක් නැති බව. හතර. පරිභෝගයේදී දිරාගියද නොමැසිය යුතු බව. පහ. නැවත පිළිසකර කිරීමේදී පහසුවෙන් කළ හැකි බව. හය. තවුස් පැවිද්දාට සාරූප්‍ය බව. හත. සොර සතුරන්ට සුදුසු නොවන බව. අට. පරිභෝජනයේදී ආභරණයක් නොවීම. නමය දැරීමේදී සැහැල්ලු බව. දහය සිවුරු පසෙහි අපිස් බව. එකොළහා වැහිරි ලබා ගැනීමේදී දැහැමි බව නිවැරදි බව. දොළහා වැහැරි සිවුර නැසී ගියද ආශාවක් නැති බව දොළොස් වන්නයි. අවසානයේ ඒ දොස් සහිත සලුපිලි එකිනෙක බිම පතිත වුණේ යළිත් කිසි දිනක වත නොපලදින ස්ථිර අධිෂ්ඨානයෙන්. මෙතෙක් වතදරා සිටි යම් රාජකීය ආභරණ වටිනා සලුපිලි හිස්වැසුම් වේද මේ සියල්ල මුණවැලෙහි බහා තබා දිව්‍යමය හස්තයකින් මවන ලද කොටකරඬු මල් දමක් වැනි වූ රතු වූ වැහැරි සිවුර හැඳගෙන ඒමත්තෙහි රන්මන් වැහැරි සිවුරක් පොරවා දොඹමල් ඇතිරිල්ලක් වැනි කුර සහිත අඳුන් මුව සම ඒකාංග කොට ජටා මඩුල්ල මුදා කෙස් වැටිය සමග නිසල බව සඳහා හරහිද්ද ගසා මුතුලල් සමග සාල්ලිහි පබළුවන් කෙන්ඩිය බහා තෙතැනකින් නැමුණු කදගෙන කදෙහි එක් කොනක කෙන්ඩියද අංකුෂ පැස සහ ත්‍රිදණ්ඩාදියද එල්ලා කත්බර දෙසරුවෙහි තබා දකුණු අතින් සැරයටිය ගෙන පන්සලින් නික්ම සක්මන් මල්ව වෙත පියමනින්නට වුණා. මෙලෙස ගෙනා කදබර සක්මන මැද තිබූ ගල්තලාවේ බහා තබා සක්මන් මළුවේ ඔබමොබ සක්මන් කරමින් තමන්ගේම පැවිදි වේශය දෙස බලමින් මෙසේ සිතන්නට වුණා. මගේ මනදොල සපල වුණා. මේ පැවිද්ද ඉතාමත් පැහැපත්. මේ පැවිද්ද වනාහි බුද්ධාදී සියලු උතුමන් පසස්නා ලද්දක්. මගේ ගිහිබන්ධන සිඳිනි. අභිනික්මන් කළමි. මවිසින් උතුම් පැවිද්ද ලබන ලදී. මහනදම් පුරමි. මග පල ලබමි. මෙසේ සිතමින් පැමිණ සක්මන මැද නිම වූ ගල් තලාවේ රන් පිළිමයක් මෙන් හිඳිමින් අටවැදෑරුම් පැවිදි සැපය ගැන සිතන්නට වුණා. අටවැදෑරුම් පැවිදි සැපය 1. ධන ධාන්‍ය අයිති නැති බව 2. නිවැරදි පිඬු සිඟීමෙන් ආහාර සෙවීම 3. නිවුණු ආහාර වැළඳීම. හතර. රජවරු රටවැසියන් පෙලා කහවනු ලබා ගනිද්දී එවැනි රටවාසීන් පෙලීමේ ආශාවක් නැති බව. පහ. පරිභෝග වස්තුවල කැමැත්තක් නැති බව. හය. සොරුන් පැහැර ගනිතැයි බියක් නැති බව. හත. රජ ඇමති ආදීන් හා සබඳතා නැති බව. අට සිව්දිගින්ම නිර්භය බව. මෙසේ දවස් භාගයක්ම පැවිදි සුවය ගැන මෙනෙහි කරමින් සිටිමින් ගතකොට සවස් කාලයේ නැවතත් පන්සල වෙතට පියමැන්නා. ඒ පන්සල මවා තිබුණේ අමුතුම ආකාරයකට. හිමවත සිට ගලාගෙන පැමිණි මදවියලි සුළඟ රැගෙන පැමිණි පිරිසුදු වාතයට ගිරිමුදුන්වල වැවෙන නානාවිධ පුෂ්පයන්ගේ සුවඳ තැවරිලායි තිබුණේ. ඒ සුවඳ මුළු පන්සලම සුවඳවත් කරමින් එක් පසෙක සිට අනෙත් පසට ගලා ගියා නිරන්තරයෙන්ම. තවතිසාවෙහි පැවති මල් වර්ගයක් ඒ සුළඟ වැඩි රිදී සීනුවක හඬ නංවනු ලැබුවා. ඊට අමතරව ඒ සදෙව් සල්ගස්වල පිපි සල්මල් රැය පුරා විදුලි බුබුලු දල්වලා වගේ එළිය දෙනවා. ඒ එළියෙන් මුළු පරිසරයම දැල්විලා. ඔබ මොබ ඇවිදින රන් මුවන්ගේ ඇඟ විනිවිද පේනවා. මෙම සදෙව් අසපුවේ සිරිනරඹමින් පැමිණි සුමේධ තවුසා එහි ඇති වැල්හාන්සි පුටුවක දිගා වුණා. දිගා වෙලා මෙලෙස හිතන්න පටන් ගත්තා. එදා රාජරාජ්‍ය අමාත්‍යවරු හඬා වැටි නැවත නැවත ඇවිටිලි කරද්දිත් රජකම අත්හැරිය පමණක් නෙවෙයි කැමති කෙනෙකුට කැමති ලෙස ගෙන යන්න කියා සියලු භාණ්ඩාගාර විවර කරනු ලැබුවා. ඒ ගිහි ගිහි ආදීනව දැක ප්‍රමාණ කළ නොහැකි ධනය සහ යසස අතහැර වනයට පිවිස නිවන් මඟ සොයන්නට පැවිදි වූ මට තවත් විහාර කුමකටද? මෙතෙන් පටන් තවදුරටත් ප්‍රමාදීව විහාර වාසීව හැසිරීම සුදුසු නොවේ. දැන් මම කාය හා චිත්ත විවේකය වර්ධනය කරන්නට පටන් ගන්න ඕනේ. මෙම බෙලිඵල වර්ණයෙන් පිරියම් කරන ලද රිදීමෙන් බිත්ති ඇති කොළ සෙවිලි කළ පියස්ස පරිවිපිය වර්ණය ඇති මෙහෙය මගේ රජගෙදර තිබූ ගිහි සැපයටත් වඩා සැප ඇති තැනකි නිවන් මගට බාධාවක් ඒ නිසා මෙතනින් ඉක්මනට නික්මෙන්නට ඕනේ මෙලෙස සිතමින් පන්සලේ ඇති දෝෂ අටක් දකින්නට වුණා දෝෂ අටකින් යුතු පන්සල. එක. එය නිම කිරීමට මහත් උත්සාහයෙන් දැව ආදී ද්‍රව්‍ය රාශියක් සෙවිය යුතු බව එකකි. දෙක. තනකොළ මැටි ආදිය වැඩුණු පසු නැවත ප්‍රතිසංස්කරණය කළ යුතු බව. තුන. සෙනසුන් වනාහි වැඩිමහල්ලන්ට ලැබිය යුතුය. අවේලාවෙහි නැගිටවන කල්හි සිතේ එකඟ බවක් නැතිවේ. මෙසේ නොකල්හි නැගිටිය යුතු බව එකකි. හතර. ශීතෝෂ්ම වැලකීම නිසා සිරුරෙහි ඇතිවන සුකුමාල බව. පහ. ගේ තුල සිටින්නාට දොස් සහිත දේ කිරීමට පහසුය. මෙසේ වරද සැඟවිය හැකි බව පස්වෙනි දෝෂයයි. 6. මමත්වයෙන් අල්ලා ගැනීම සයවෙනි දෝෂයයි. 7. ගේයක හිමි බව දෙවැන්නෙකු සමග සිටීමකි. 8. උකුණු මකුණු හිකනලු ආදී ගෘහස්තයන්හි වෙසෙන නානාවිධ සතුන් අටවෙනි දෝෂයයි. මේ සියල්ල ගැන මනා ලෙස මෙනෙහි කරමින් හෙට උදෑසනම මෙම පන්සල අතහැර දස ආනිසංසයෙන් හෙබි රුක්මුලට යා යුතු බව තීරණයකට එළඹුණා. දිව්‍යමය අසපුව අතහැර යාම මෙසේ එදින රාත්‍රිය පුරාවට තමා විසින් කරන ලද අභිනික්මන ගැන සිතමින් සියලු පහසුකමින් යුත වූ ගෘහයකට කොටු වීම සත්‍ය ගවේෂණයට පරිබෝධයක් ලෙස සිතා පාන්දර යාමයේම ඒ අසපුවෙන් නික්මෙන්නට තීරණය කරනු ලැබුවා. තපස් පිරිකරද රැගෙන එළියට පැමිණි සුමේධ තාපසතුමා තවතිසා පුෂ්පයෙන් එළිය කළ ඒ කුඩා මාවත ඔස්සේ අසපුව හැරදා වනය තුරට පියමැන්නේ තවත් පියවරක් ඉදිරියට තබමින්. එදින පාන්දර යාමයේ ඉතා හොඳින් වැඩුණු රුක්මුලක් හමු වී විඩානිවීම සඳහා එහි නතර වූවා. එවිටම සංසාරයේ බොහෝ කල් නිවන් මඟ සොයා ගිය කල පිහිට වූ සෙවණදුන් ඒ ඒ වෘක්ෂයන්ගේ පොදු ආනිසංස 10ක් මතකයට එන්නට පටන් ගත්තා. එය මෙලෙසයි. දශ ආනිශංසයෙන් යුතු රුක්මුල. එක සුළු ඇරඹුමක් පමණක් ඇති බව. රුක්මුල වෙත පැමිණීම පමණකි. දෙක සම වුවද අසම වුවද පරිභෝගයට සුදුසුය. තුන අනුන් විසින් නැගටවිය නොහැකි බව තෙවෙන්නයි. හතර තම වරද සැඟවිය නොහැකි බව. පහ. රුක් මුලදී එලිමහනේ මෙන් කය රූක්ෂ නොවේ. හය. මමත්වය අල්ලා නොගන්නා බව. හත. ගෙවල් පිළිබඳව ආලය අත්හැරීම. අට. බොහෝ දෙනෙකුට සාධාරණ වූ ගෘහයේ මෙන් ප්‍රතිසංස්කරණයක් නැතිවීම. නමය. රුක්මුල වඩන්නාට ප්‍රීති සහිතව විසිය හැකි බව. දහය. රුක්මුල් සෙනසුන්හි ගිය ගිය සෑම තැනම එක හා සමාන සුළං සෙවන සනීපය නිසා එක් රුක්මුලක් ගැන පමණක්ම අපේක්ෂාවක් නැති බව දසවැනි ආනිශංසයයි. පිණ්ඩපාතය සඳහා ග්‍රාමයට පැමිණීම. ඉන් අනතුරුව දහවල් පිණ්ඩපාතය උදෙසා මිනිස් වාසයක් කරා සෙමෙන් සෙමෙන් පියමැන්නා. ඒ වන විටත් දීපංකර බුදුරජාණන් වහන්සේගේ ලොව පහළවීම ආසන්නයටම පැමිණ සිටියේ. ඒ නිසාම නිවන් සොයා යන්නන්ගෙන් සියලු ගම්දනව් පිරී පැවතුනා. එහෙයින්ම සුමේද තවුසාගේ පැමිණීමද ඒ ග්‍රාමයට අලුත් දෙයක් වූයේ නැහැ. ඔවුන් හැකි උපරිම අයුරින් ඉමහත් වූ ශ්‍රද්ධාවෙන් ඔහුට දානය පිළිගන්වනු ලැබුවා. ඒ ප්‍රනීත ආහාර රැගෙන නැවතත් රුක්මුල වෙතට පැමිණි බෝධිසත්වයන් මෙලෙස සිතන්නට වුණා. මම ආහාර ලැබීම සඳහා පැවිදි වූවකු නම් නොවේ. මෙම ප්‍රනීත ආහාර මානය හා පුරුෂ මදය වඩවයි. ආහාරය මුල් කොටගෙන ඇතිවන දුක්වලද කෙලවරක් නැත. මම මින් ඉදිරියට සියලුම වැපරූ ධාන්‍ය සහ පැල සිට වූ ධාන්‍ය අතහැර හෙට සිටම කැලයේම ඇති ස්වයංජාත ඵල අනුභවයෙන් ජීවත් වනවා නම් කොතරම් හොඳද? ඔන්න ඔය ලෙසයි අප මහා බෝසතුන් ඒ රාජ මාලිගාවත් දිව්‍ය මාලිගාවත් පිණ්ඩපාත දානයත් අතහැරියේ. පිඬුසිඟා වැඩිමෙන් ලද ප්‍රණීත ආහාර ප්‍රත්‍යවේක්ෂාවෙන් යුතුව වැළඳූ සුමේධ තවුසානන් ඒ ශාන්ත පරිසරයේ වූ රූක්ෂ මූලයක වැඩ සිටිමින් එතැන් පටන් වැපුරූ හෝ සිටවන ලද පැලවලින් හටගන්නා ආහාර අතහැර කැලයේම ඇති වූ විවිධ ආනිසංසයන්ගෙන් යුතු ස්වයං පතිත පළවැල වළඳමින් මෙම සසරින් මිදෙන අයුරු සොයමින් ප්‍රධාන වීරය කරන්නට වුණා. මෙසේ භාවනායෝගීව සිත වැඩීමෙන් දින සතක් ඇතුළත ධ්‍යාන අෂ්ට සමාපatti සහ පංච අභිඥා උපදවා ගන්නට සමත් වුණා. සුමේධ තාපසයෝ මෙසේ අෂ්ට සමාපatti පංච අභිඥා බල ලබාගෙන සමවත් සුවයෙන් කල්ගත කරන කල්හි දීපංකර බුදුරජාණෝ ලොව පහළ වුණා. ඒ බුදුරජුන්ගේ පිළිසිඳ ගැනීම ඉපදීම බුදු බවට පත්වීම දම්සක් පැවැත්වීම යන අවස්ථාවලදී දසදහසක් සක්වල කම්පා වුණා. වෙවුලුණා. මහා හඬින් ශබ්ද නැගුවා. එසේම දෙතිස් පෙර නිමිති පහළ වුණා. එහෙත් සුමේද තවසානන් සමවත් සුවයෙන් සිටි නිසා ඒ ශබ්ද නොඇසුණා. ඒ පෙර නිමිතිද නොදුටුවා. දෙතිස් පෙර නිමිති. 1. දසදහසක් සක්වල කම්පිත ප්‍රකම්පිත වේ. 2. දසදහසක් සක්වල දෙවියෝ එදින එක් සක්වලකට රැස් වේ. 3. දසදහසක් සක්වල මහත් ආලෝකයක් පැතිරේ. හතර සිරකරනු ලැබූ සියලු සත්වයෝ විලංගු සිරගෙවල් ආදියෙන් මිදේ. පහ අධි ශීත අධි උෂ්ණ සමවේ. හය සුලං කුණාටු ඇති නොවේ. හත ගංගාවෝ ගලා නොයත්. අට එකෙනෙහිම සියලු ගොඩ දිය පිපෙන මල් පිපේ. නමය තුරුලිය පලබර වේ. දහය ආකාසගත වූද පොළවෙහි වූද සියලු රුවන් දිලිසේ. එකොළහා මිනිස් හා දිව්‍ය තූර්ය භාණ්ඩ ඉබේ එකවර වාදනය වේ. දොළහා නානා වර්ණ මල්වරුසා අහසින් වසී. 13. මහා මුහුදු රළ සංසිඳී ලුණු රස පහව ගොස් මිහිරි රසක් ඇතිවේ. 14. පහන් සිත් ඇති දෙවිවරු සිය දිව්‍ය විමානවල නැටූහ. ගැයූහ. වැයූහ. කොඩි දැමූහ. ඔවුහු ක්‍රීඩා කළහ. එකෙනෙහිම මහා කවුළු දොර තෙමේම විවර විය. 15. නිරයවල ගිනි නිවේ. 16. බුද්ධාන්තරයකුත් දියත්තක් නොලත් ප්‍රේත ලෝකයේහි පිපාසය පහවේ. 17. හිරු දීප්තිමත්ව බබලයි. සියලු තාරකාවෝ පෙනෙති. 18. වැසි නොවැසම පොළවෙන් ජලදහර උඩට නගී. දහනමය. තරු සමූහය සමග නැකැත්තරු අහසේ බබලයි. සඳ විසාවේ නැකත් හා යෙදේ. විස්ස. පෘථුවියේ ගුහාවල වාසය කරන සත්වයෝ එකවර නික්මෙති. විසි එක. සියලු සත්වයන්ගේ උකටලී බව නැතිවී සතුටු වූවන් වේ. විසි දෙක. උපතින්ම අන්ධ වූවන් හට පෙනීම ලැබුණි. බිහිරෝ ශබ්ද ඇසූහ. මානසික ආබාධිතයනට සිහි එළඹුණි. කොර වූවෝ පයින් ගමන් කළහ. 23. සියලු සත්වයන්ගේ රෝග හා සාගිනි දුරු වේ. 24. සියලු බය දුරු වේ. 25. දුහුවිලි ඉහළට නොනැගේ. විසිහය. අමිහිරි සුවඳ නැතිවී මිහිරි සුවඳ හමා යයි. විසිහත. එකෙනෙහිම අරූපී බඹුන් හැර සියලු දෙව් බඹුන් පෙනේ. විසි අට. සියලු නිරය මිනිසුන්ට පෙනේ. විසි නමය. අධික දුකින්ද මහත් අඳුරින්ද ගහන වූ ලෝකාන්තර නිරයේ මහත් විපුල ආලෝකයක් උපදී. තිහ බිත්ති ජනෙල් පර්වත අනාවරණය වී අහසමෙන් වේ. තිස් එක නිත්‍ය වෛරී සත්වයෝ පරම මෛත්‍රී සිත් ලැබූහ. කවුඩු බකමුහුණෝ එක්ව හැසුරුණහ. විසඝෝර සත්තු මුගටින් හා සමග ක්‍රීඩා කළහ. ගෙවන මීයෝ බලලුන් හා සෙල්ලම් කළහ. තිස් දෙක. එක් ෂණයෙහි සත්වයන් චුති ප්‍රතිසන්ධි නොවේ. දෙතිස් පෙරනිමිති පහළවීමට හේතු. එහි දසදහසක් සක්වල එක පහර කම්පාවීම සර්වඥතා ඥාන ප්‍රතිවේදයට පෙරනිමිත්තය. අන්ධයෝ රූප දැකීම දිවස් ලැබීමට පෙර නිමිත්තය. බිහිරෝ ශබ්ද ඇසීම දිව කන ලැබීමට පෙර නිමිත්තය. සිහිමුලා වූවෝ සිහි ලැබීම සතිපට්ඨාන ප්‍රතිලාභයට පෙර නිමිත්තය. පිල්ලු පයින් ගමන් කිරීම සතර 이르දිපාද ප්‍රතිලාභයට පෙර නිමිත්තය. බැමි ඉබේම සිඳී යෑම අස්මිමාන ඡේදයටද ගෝර निराගිනි නිවී යෑම එකොළොස් කෙලෙස් ගිනි නිවීමටද තිරිසනුන්ට කිසි බියක් නොවීම සිව්බඹ විහරණ ප්‍රතිලාභයටද සියලු රෝග ඉබේම පහව යෑම සිව්සස් ලාභයටද තූර්ය භාණ්ඩයෝ තම තමන්ම නාද පැවැත්වීම දහම්බෙර ඇසීමටද දස දිසාවෝ පහන්වීම විමුක්ති සුවයෙන් සුවයට පත්වීමටද සිසිල් සුළං හැමීම දෙසටක් මිත්‍යා දෘෂ්ටි නැති කිරීමටද නොකල් වැසි වැසීම මහා ධර්ම වර්ෂාවටද පක්ෂීන් තුටුපහටුව පොළවට බැස සිටීම අවවාද අසා මහජනයාගේ දිවිහිමි කොට ඇති සරණාගමණයටද ගංගාවන්හි ජලය නිසලවීම චතු විශාරද ඥාන ලැබීමටද සාගරයේ කරදිය ජලය මිරිදිය වීම නිවන් එකම රසයෙන් යුක්ත වීමටද ගස්වැල්හි මල් පිපීම විමුක්ති කුසුමින් යුක්ත බවටද අහසේ දිව්‍ය තූර්ය නාදවලින් නාදවීම බුදුව උදන් ඇනීමටද සියලු දසදහසක් ලෝක ධාතුව අතිශයෙන් සෞභාග්‍යමත් වීම ආර්ය සෞභාගයක් ඇති බවටද පෙර නිමිතිය. සෙසු විශේෂතා සෙසු බුදුගුණ ලැබීමට පෙර නිමිතිද වේ. මතු සම්බන්ධ කරුණු. දීපංකර බුදුන් ලොව පහළවීම, බුදු බව පැතීම, නියත විවරණ සඳහා පූර්ණ කළ යුතු අෂ්ටධර්ම නියත විවරණ ලැබීම දෙවියන් බඹුන් ප්‍රීතිഘോഷා පැවැත්වීම සහ දසදහසක් සක්වල කම්පාවීම යන කරුණු ඇතුළත් ඊළඟ ලිපි පෙළෙන් නැවත හමුවෙමු. උපුටාගත් මූලාශ්‍ර බුද්ධ වංශ අට කතාව සහ ජාතක අට කතාව අපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙළෙහි සියලුම ශ්‍රව්‍ය පට කලන මිතුරෝ ඉන්ටර්නැෂනල් YouTube චැනලයෙන් ඔබට ලබාගත හැක. තෙරුවන් සරණයි.